හොඳයි. එහෙමනම් කාල වේලාව ඉක්මලා යනවා. තව එක්කෙනෙක් ප්‍රශ්න අසන් මහත්මයා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි පුතා. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි මේ අපි යම් කිසි කර්මය කර්මඵලයක් ස්වාමීන් වහන්සේ දැන් මේ ලැබමින් තියෙනවා. එතකොට මේ අපි දැන් අර මෙච්චර කාලයකට කරන් ආපු ප්‍රතිපදාව ඒ අපි ඒ හිතන විදිහට අනුව ඒ කර්මය ඉවසගෙන දරා ගන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙම නැතුව අපි දැන් ඒ කර්මය අභිභවා යන්න නම් ඒ ඉවසීම කියන එක පොඩ්ඩක් අර දැන් අපි මෙච්චර කල් කරන් ආව ප්‍රතිපදාව වෙනස් කරලා පොඩ්ඩක් අර දැන් භව තණ්හාවක් ඇති වෙන ස්වාමීන් වහන්සේ දැන් අපි අර ගලක් උඩ දාලා ඒ ගල මේ දැන් අපි දැන් ඒ ගල උඩ දාන එක සවින්නාස යම් කිසි දැන් අපි කරපු කර්මය දැන් අපි එතනම හිටියොත් ඒ කර්මය අපේ ඇඟට වැටෙනවා වගේ දැන් අපි ඒ කර්මය අභිභාය යනවා නම් ඒ ගල ඇඟට වැටෙන්නේ නැති වෙන එතනින් ඉවත් වෙන්න බෑ සවින්නාස. එතන ඒ ඉවත් වෙන මොහොතේදී ආවරණයක් සකස ගන්න හො පුළුවන්. දැන් අපිට මේ සවින්නාසේ කර්මය එතනදී ඉවසගෙන දරාගෙන ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව අර ප්‍රතිපදාව, يعني මම ඉවසන විදිය මෙච්චර කල් ඉවසන් හිටපු විදිය වෙනස් කරලා යම්කිසි ඒ කියන්නේ අපේ මහේශාක්‍ය භාවයක් මෙවුවා කරලා ඒ කර්මයේ අභිභාව යන එකද අභිභාව යද්දි ස්වාමීන් වහන්සේ මට දැන් නොකරපු දේවල් කරන්න සිදු වෙන්න ඉඩ තියෙනවා. දැන් ඒක නමුත් දැන් ඒ ඒ නොකරපු දේ කියලා කියන්නේ අකුසල් නම් එතකොට එතන මහේශාක්‍ය බවක් නෙමෙයි ගොඩ නැගෙන්නේ. එතකොට එතන තවදුරටත් අපි අල්පේශාක්‍ය වෙනවා, හීන වෙනවා. ඒ නිසා අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන මම මේ මේ කර්මය අභිබවා යන්නට කියලා මම මේ කරන්න උත්සාහ කරන දේ කුසල මූලිකද අකුසල මූලිකද මේක ද්වේෂ මූලිකද ලෝභ මූලිකද මෝහ මූලිකද එතකොට එහෙමනම් ඒක මහේශාක්‍ය බව නෙමෙයි අපි හිතාගෙන හිටියට මහේශාක්‍ය බව කියලා අපි තවත් අල්පේශාක්‍ය වීමයි එතනදි වෙන්නේ. අපි ඒ කරන්න උත්සාහ කරන දේ ප්‍රඥා මූලිකව අලෝභයෙන් අද්වේෂයෙන් ඊටාම සැහැල්ලුවෙන් નિවරදිව හිතලා નિවරදිව කල්පනා කරලා Tamanටත් අනුන්ටත් යහපත වෙන හැටියට කරන වැඩක් නම් අන්න ඒක මහේශාක්‍ය ගුණයක්. ඒ නිසා අපි මේ තියෙන தත්ත්වය එහෙමම දරාගෙන දුක් විඳ විඳ පීඩා විඳ විඳ ಗುಣධම් වඩන්න ඕන කියලා නියමයක් නැහැ. අපිට ඕන නම් ඒකත් එක්කම ಗುಣධම් වඩන්න පුළුවන්. කෙනෙකුට ඕන නම් ඒ කටුක තත්ත්වෙන් නැගී සිටින්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දුක්ඛ පටිපදා කියලා මේ ප්‍රතිපදාව දේශනා කරනවා වගේම සුඛ පටිපදා කියලා දේශනා කරනවා. ඉතින් හැමෝම දුක්ඛ පටිපදාවෙන්ම මේ දුක් විඳ විඳ පීඩා විඳ විඳ නිවන් දකින්න ඕන කියලා නියමයක් නැහැ. Tamanට ඕන නම් ඒ අලුගසා දාලා නැගිටින්න පුළුවන්. හැබැයි නැගිටින්න කියලා හිතාගෙන අපි පාවිච්චි කරන උපාය මාර්ගය ලෝභ ද්වේෂ මෝහ මූලිකවද අපි අනුගමනය කරන්න උත්සාහ කරන්නේ. එහෙමනම් එතන වරදක් තියෙනවා. අන්න ඒකටයි සති සම්පජඤ්ඤේ ප්‍රත්‍යවේක්ෂාව කියන එක අවශ්‍ය වෙන්නේ. එහෙමයි ස්වාමීනි. බොහොම පැහැදිලි. ඔව්.